අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 162 වෙනි වැඩමුළුවටයි මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් අපි ඒකට පොදු කමටහන් සුද්ධ කිරීම කියලාත් කියනවා. ධර්ම සාකච්ඡාවක් කියලාත් කියනවා. අද ආරම්භක දවසේ නිසා විශේෂයෙන්ම පළවෙනි වතාවට පැමිණිච්ච අය ගැන හිතලා මම පොඩි කාරණා කීපයක් මතක් කරලා දෙනවා. මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ගොනුවක් සඳහා. අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා වැඩමුළු නායකත්වයේ හරහා පැමිණි පිරිසට නිස්සන් වලින් කෙරෙන උපස්ථාන සංග්‍රහ නැත්නම් සත්කාර තුනක්. එකක් තමයි අපි පිරිස විශේෂයෙන් පැවිදි පක්ෂේ නෙවෙයි අනික අය අටසිල් සමාදන් කිරීම පිළිබඳ සිල් සමාදන් කරනවා. ඒ නිසා මම හිතනවා මේ වෙනකොට සියලුම දෙනා ඉන්නේ මේ අටසිල් පදනමක කියලා. දෙක ඒ සියලුම දෙනාට අලුතින්ම ආපු අය කියලා හිතාගෙන කමටහනක් දෙනවා. පටිගත කළ ධර්මදේශනාවක් මාර්ගයෙන්. ඒ නිසා සියලුම දෙනාට ඒක එnde ඉස්සලා සමහරට ලිඛිතව තිබුකුත් අපි ඉස්සර තැපල් කරන ගතියක් තිබුණා. එහෙම නැත්නම් ආවට පස්සේ පටිගත කළ ධර්මදේශනාවක් අහන්න සලස්සනවා. ඒකෙන් ඉඳගෙන සතිමත් වෙන්නේ කොහොමද? සක්මන් කරනකොට සතිමත් වෙන්නේ කොහොමද? එදින්දා වැඩවල සතිමත් වෙන්නේ කොහොමද කියලා මතක් කරලා දෙනවා. ඊට අමතරව මේ මධ්‍යස්ථානයේ නීති පද්ධතිය හඳුල්ලා දෙනවා. වැඩමුළුව කරනකොට අපි මෙන්න මේ මේ ආචාර ධර්ම පවත්නවා. මේ වෙලාවේ දාන වෙලාව, මේ වෙලාවේ පරියංක වෙලාව, මේ වෙලාව සක්මන් වෙලාව කියලා කාලසටහනක් දෙනවා. ඒ වගේම වැසිකිලි කැචකිලි තියෙන තැන් ඒව මතක් කිරීමක් කරනවා. ඒව ටික විස්තර සහිතව අපේ වැඩමුළු නායකත්වය හරහා අපි ලබල් දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මං අද ඉන්නේ දෙවෙනි දවසේනේ ඉතින් මං මේ එනකොට මේ කමටහන් දීම, සිල් සමාදන් කිරීම සහ වැඩමුළුව සම්බන්ධ නීති පද්ධතිය, ව්‍යවස්ථා පද්ධතිය හඳුන්ලා දීලා තියෙනවා කියන පදනමේ තමයි මං ඉදිරියට යන්නේ. ඉතින් ඒ නිසා කාට හරි මේ සමාදන් වෙච්ච සිල් පිළිබඳව හැකයක් තියෙනවා නම් මම කරුණාකරලා ඉල්ලා හිටනවා මේ වෙලාවේ ඒක මතු කරන්න නොදැන සිල් රකින්නට වැඩිය හොඳයි සිල්පද ගැන දැනගෙන අවබෝධයෙන් කරන එක. දෙක ඒ කමඨහන් පිළිබඳව ඒ පටිගත කළ ධර්මදේශනා තියෙන යම් ග්‍රන්ථ ස්ථානයක් තේරෙන්නේ නැති දෙයක් අපහසුකමක් තියෙනවනම් ඒකත් මතු කරන්න. තුන්වෙනි එක අපි මේ 162ට එනකොට හැම වැඩමුළුවකින්ම කරුණු ඉගෙන ගත්තා අපි. ඉගෙනගෙන තමයි අද අපි නීති පද්ධතියක් හදලා තියෙන්නේ. ඉතින් නීති පද්ධතිය අපි හිතනවා වැඩමුළුවේ සම්බන්ධ වෙන අයට එච්චරම අපහසුයක් ඇති කරන එකක් නෑ. යම් හේකින් අපහසුයක් ඇති කරලා තියෙනවනේ නැත්නම් ඒක අලුත් වැඩියා කරන්න ඕන ඒකත් මේ ධර්ම සාකච්ඡා වෙලා ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් ඒ තුන ආරම්භක දවස් වශයෙන් මතක් කරගන්න. නමුත් ධර්ම සාකච්ඡාවේ තියෙන ප්‍රධානම කර්ම කටයුත්ත තමයි තමන් භාවනා කරනකොට මතුවෙන කමඨහණේ වෙනස් වීම කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂය. කමඨාන් සුද්ධ කියන තැනකට තියෙන තාක්ෂණික වචනේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඊට අමතරව දැන් අද හවස අපි පහට ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. ඉතින් ධර්ම දේශනාව පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා නම් හෙට ඉඳලා ඒකත් අපි මේ වෙලාවේ ප්‍රශ්න නගමු. ලිඛිතව. ඉතින් මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා සම්බන්ධ වෙන අයට. එකක් තමයි ප්‍රශ්න පෙට්ටිය ඒකට ලියලා දාන්න පුළුවන්. ඒකට නමගම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කියවන කෙනාට පහසු වෙන විදිහට කියන කාරණාව පිරිසුදු වෙන විදිහට ලියන්න ඕනේ. දෙක වෙලා ලැබුණොත් හෝ මේ ප්‍රශ්න කියවන වෙලාවේදී හරස් ප්‍රශ්න සඳහා අපි කැඳවීමක් කරොත් ඒ කෙනාට මේ මයික් එක ඉල්ලගත්තාම මයික් එකට කතා කිරීමෙන් සභාව අමතන්න පුළුවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හෝ ප්‍රකාශයක් කරන්න. ඉතින් ඒ කියන්නේ මේ වෙලාවේ මේ කම්පියුටරේ හරහා විශාල පිරිසක් හුඟක් රටවල් රටවල් මේකට සම්බන්ධ ඒ ඇත්තන්ට සභාවේ කතා කරන්නව ඇහින්නේ ඒ ඇත්තන්ට ඇහින්නේ මයික් එකට කතා කරපෙක විතරයි. ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් සමස්තයක් වශයෙන් ඉදිරිපත් වෙලා කිව්වා ඔබ වහන්සේගේ උත්තරේ විතරක් හරියන්නේ අපිට ප්‍රශ්නෙත් ඇහෙන්න සලස්සන්න කියලා. ඒ නිසා අපි මෙහි ඉන්න එච්චර කැමති නෑ මයික් එකට කතා කරන්න. නමුත් අර බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මොනවාරි කියන්න තියෙනවා නම් අත උස්සන්න. අත උස්සපුවම අපි දන්නවා ඒ කෙනාට මේ කියන්න යමක් තියෙනවා කියලා. මේ ඊපෙරද තිබුණා අපේ මේ වැඩමුළුවක් සතිපාසල යටතේ පළාත්වල ඉන්න අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ඒකෙදී මේ සෝම්බන්දු කොටිකාර මහත්තයා කිව්වා ඉස්කෝලේදී අපි පුරුදු කරා ෆස්ට් ප්‍රින්සිපල් කියලා එකක් කාට හරි කතා කරන්න ඕන නම් අත උස්සන වැඩි. එහෙම නැතුව සභාව තුල කතා කරන්න එපා. කවුරු හරි කතා කරුවොත් අන්තිබාර ගුරුතුමා අහනවලු මේ බන්ති ඉන්න කට්ටිය දන්නවද අපේ පළවෙනිම මූල ධර්මය මොකක්ද කියලා. ඒකෝට අවුරට කියනවා කතා කරන්න ඉස්සෙල්ලා අත උස්සන්නේ කියලා. ඊට පස්සේ කිව්වා කතා අත උස්සලා කතා කරන්න ඕනේ නම් මෙහෙම මෙහෙම කරලා පෙන්නන්නේ කියලා. මට එළියට යන්න ඕන නම් මෙහෙම මෙහෙම කරලා පෙන්නන්නේ කියලා. ඒකෝර දන්නවා ටීචර් මේ මේ කතා කරනට අවශ්‍යතාවයක් තියෙනවා මේ කතා කරන්න ඕනකමක් තියෙන ඉදිරියට යන්න ඕනකම. මේ මම ඔක්කොම කියන්නේ මොකටද කිසිම දෙන්නෙක් අතර කතාවක් විය යුතු නැති නිසා. මොනම හේතුවක් නිසා හෝ කවුරු හරි කතාවක් සිද්ධ වුණොත් මම මේ කතා කරන්න කියෝ අර මුල් පළවෙනිම මුල් ධර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද මෙතන ඉන්න කිසිම කෙනෙකුට Tamanට අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න හැකියාවක් නැත්තේ. තියෙනවා නම් මෙතන ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට කියන්නේ නැත්නම් නායකත්වය විසින් පත් කරන ලද්දෙකුට කියන්නේ තම තම ප්‍රශ්න ආණ්ඩත් එපා උත්තර දෙන්නත් එපා ඇයි හොඳයි පවත්න්නත් එපා සමාජ සම්බන්ධකම් ඇති කරන්න යන්නත් එපා ඇති කර ගැනීම හරහා ප්‍රශ්න එන්න ආසන්න වෙලා තියෙනවා මේකේ දැන් මේ අනවශ්‍ය සමාජ සම්බන්ධකම් ඇති කරන්න ගිහිල්ලා අපි වග කියන්නේ නැහැ ඒකට දෙන්නගෙම පෙකිනියලිම කපලා එළියට දාන්න මොකද අපිට ඉස්සරහට යන්න තියෙනවා පිරිමි ගෑනු එකට ඉන්නකොට පැවිදි උපවිදියකට ඉන්නකොට ඕගොල්ලන්ගේ මතිමතාන්තර ප්‍රකාශ කරනවා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව මේ වටමේස සාකච්ඡාදීදී යටමේස සාකච්ඡා කරන්න දෙන්න එපා. මම හරියට භාවනා මධ්‍යස්ථාන වල ඇවිදිනවා මම දන්නවා මේ කට කතා. යටමේස සාකච්ඡා. අර ඒක නෝන කෙනෙක් කියනවා මම භාවනා මධ්‍යස්ථාන එපා වෙලා තියෙන්නේ මට සම්පප්පලාපරෙන්සයි කියලා. ගිහා මොනවත්ක්ම දන්නේ නැති කෙනා අලුත් ආපු එක්කනට කමට හඳෙන්න පටන් ගන්නවා. ඊට කියලා දෙන්න පටන් ගන්න මේක ඉතිහාස මෙහෙමයි භූගෝලය මෙහෙමයි කියලා මොකක්වත් අවශ්‍ය නැහැ අපි මෙතෙන්ට ආවේ එකට නෙවෙයි අපි ආවේ සතිය පිහිටවන්නනේ ඉතින් ඒකට දීලා තියෙන මේ මේ නිස්සද්ද භාවයත් තමයි තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්කමක් තියෙද්දි මේ එක එකනත් එක සම්බන්ධකම් පවත්වන්න නැති වෙන්නයි ওই ටික මම මුලින් කියන්නේ ඉතින් ඒ වගේම කවුරු හරි කතා කරලා ආවොත් ගහන්නේ වැඩවල නායකත්වයට ඔට්ටුයිද වෙන කරන්න දෙයක් නැහැ. වැඩමුළු නායකත්වයේ කනලකින් අල්ල මිරිකනවා අඬන්න දුවන්න. ඉතින් ඒ නිසා අපහසුටපත් කරන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන මේ ක්‍රමයට. එහෙම නැතුව කතා කරන්න ගත්තොත් අපිට මේ 100ක් එක ගමන යන්න බෑ. මම මේ කිසිසේත්ම තරහකින් නෙවෙයි මේ මොන දක්ව ගාම ඒවා ඉදිරිපත් කරන්නේ. ප්‍රශ්නයක් ඇවිල්ලා ඉදිරිපත් කරා නම් එහමඩ ප්‍රායෝගිකයි. නමුත් මේ නොඑන්න. එහෙම නැත්නම් මේ හෙදකම මේ කියලා දෙන්නේ සතිය වඩන්න එකත් ඕනේ. ඉතින් මම හිතනවා මේ ඇති කියලා මම වෙලා ගත්තා ඒ මූලික හඳුනා දීමට අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ සමාරම්භය ලබා දෙන්නේ කියලා. අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 10ක් සේරම ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. ඒකෙන් 8ක් කමඨහන් සම්බන්ධව, දෙකක් සීලය සම්බන්ධව. අපි කමඨහන් සම්බන්ධ ප්‍රශ්න වලින් පටන් ගමු. ගරු ස්වාමින් වහන්සේ මම ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීමට උත්සාහ කළෙමි. ආස්වාසය දැනුනේ ආස්වාස මාර්ගයේ මැද ප්‍රදේශයටයි. එය සීතලට දැනුනි. මුලදී මුලදී ප්‍රස්වාසය නොදැනුනි. නමුත් වාර 5ක් 6ක් පමණ ගිය පසු සිත නොදැනුවත්ම වෙනත් අරමුණකට ගොස් තිබුණි. නැවතත් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. නැවතත් වාර කීපයකින් වෙනත් අරමුණු වලට ගොස් තිබිනි. මෙය නැවත නැවත උනි. මෙය වළක්වා ගැනීමට උපදේශක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔය මේකේ පළවෙනි දවසේ බලාපොරොත්තු වෙච්ච නැත්නම් හොඳ උත්තරයක්. නමුත් මේ ප්‍රශ්න අහන එක්කනාගෙම ප්‍රශ්නයක් අහන්න මම කැමති. යම් වෙලාවක බාහිර අරමුණකට ගිහිල්ලා ඒ බව දැනකට නැවත හිත ආනාපානට ආවට පස්සේ මගේ හිත නැවත ආනාපානට ආපු බව දැනගත්තේ මොකෙන්ද? ප්‍රත්‍යක්ෂණය කරේ මොකෙන්ද? අවබෝධ කරගත්තේ මොකෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කැමැතිද මේ ප්‍රශ්න ලියපෙන්න අත උසන්න? මගේ ප්‍රශ්නේ තමයි මේ විදිහට හිත පිට යන එක සාධාරණයි මේක අහන්නේ හිත පිට යන එක නතර කරන්න. ඒ උත්තරේ වෙනකොට මම ප්‍රශ්නයක් අහනවා හිත පිට ගිහිල්ලා නැවත ආනපානට ආවට පස්සේ Taman දැන් ඉන්නේ මූල කර්මස්ථානයේ බව, ගෝච රාජ්‍යත්ව භූමියේ බව මොකෙන්ද වටහා ගත්තේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරේ? මයික් එක ඕන් කරලා නැහැ. තට්ටු කරලා බලන්න මයික් එකට. මයික් එකට තට්ටු කරලා බලන්න. ආ හරි. අපතර සංඥා. නැවත ආනාපානස්ස ආශ්වාස කිරීම ගැන පමණක්ම සිත යොමු කිරීම පමණක් හිතුවා. ඒකෙන් ඇහෙන්නේ නැහැ අපිට ඇහෙන්නේ නැහැ කියන එක. නැවත ආශ්වාස කිරීම ගැන පමණක්ම සිත යොමු කරා. දැඩි ලෙස. ඒතකොට කොහොමද දන්නේ දැන් ආශ්වාසයේ ඉන්නේ අප්‍රශ්වාසයේ නෙවෙයි මම ඉන්නේ බාහිර අරමුණක නෙවෙයි කියලා ආශ්වාසයට ආපු බව මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරගන්නේ? මොකෙන්ද උරගාල බල්ලා කියන්නේ? මට සීතලට දැනුණා නැසේ ඇතුලේ මැද හරියි. අන්නේ ඒ ටික ලියවිලා නැත්තම් මේ කමඨාන් වාතාව දුර්වලයි. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. මම ආනාපානේ හතර පහක් කරයි කියලා දෙනවා. කිසිම තොරතුරක් දීලා නැහැ. ඒක පිට ගියා. ආයෙත් ආනාපානේ ආවා. ආපහු කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවට පස්සේ කියනවා මං ආයෙ ප්‍රසවාසයට කියලා මං දන්නවා. ප්‍රසවාසයට ආව බව දන්නේ මං ඒ සීතල වැටීම කියලා. ඔය කාරණාව තමයි අපි හැම වෙලාවෙම මග අරින්නේ. මග අරින තාක්කල් කමටහන සුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයට ගියා නම් ගියේ කොහොමද කියලා කියන්න. පිට ගියා නම් පිට ගියේ කොහොමද කියලා දැනගන්න. අපි හිතමු සද්දෙකට ගියා. සද්දෙකට ගියා කියලා දන්නේ කොහොමද? දැන් ආශ්‍රවස අතහැරුණා කියලා දන්නේ කොහොමද? ඒවට ලකුණු නොදී කවදාවත් හිත යන්නේ අන්නේ ලකුණු පන්නන එක තමයි යථා භූත ඥාන පණනොයි කියන්නේ. ඒක නොකිය කරන හැම කතාවක්ම සම්පප්පලාප වලට වැටෙනවා. එහෙම. අනම්මන නැතු ඒ නිසා නැවත ආනපානට ආව එනකොට මට ප්‍රස්වාසය වැටුණා. මම මේක ප්‍රස්වාසයේ බව දන්නේ මට අසවල් තැන අසවල් විදිහට මට සීතල වැටුණා කියලා වචනේ ලියා ගන්න පුළුවන් වුණා නම් ඒ කියන්නේ පිට ගිහිල්ලා පිට අනේක නතර කරන එක නෙවෙයි අපි භාවනාදී කරන්නේ. පිට ගිහිල්ලා ආපහු අරමුණට ගන්න පුළුවන්කම මගේම දක්ෂකම. මෙතකල් හිත පිට ගියාම ගන්න එන කොතැන කියලා දන්නෙත් නැහැ, ගත්තද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්නෙත් නැහැ නේ. දැන් බුදුහාමුදුරනේ පින් සිද්ධ වෙන්න දන්නවා. පිට ගිය හිත නන්නත්තර වේචිත කෙලෙසිච්ච හිත කොතෙන්ද ගෙනවොත් අරසයිද කියලා. දැන් ආරස්සාවට ගන්නත් පුළුවන්. නමුත් මේ ගත්ත බව ප්‍රත්‍යක්ෂණය වෙන විදිහට වාර්තා කරන්න බැරි නම් ඒකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. එහෙම. කරනකොට අපි ඒ කෙනාට පුරුදු කරනවා පිට හිත පිට ගිය හිත ආපහු ගත්ත කියන්න එපා. ගත්ත බව ස්වභාවයට තේරෙන්න කියන්න ඕන. ඇයි ඒ සීතල බවට අමතරව තව ගොඩක් කරුණු තියෙයි. අනිත් දවසේ පිට යන්න අරින්න ඕන තරම් හිත. පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ කොහොමද මන් දන්නේ නැවත අරමුණට ආවා කොහොමද ගෝචර අධ්‍යත්ත භූමියට ආවා? කොහොමද ගෝචරයට ආවා? නැත්නම් තමන්ගේ gedetta ආව බව දන්නේ කොහොමද කියන එක දක්නා සුළුව භාවනා කරන්න ගියොත් ඒක දකින්නම් හිත පිට යන්න මේපায়ে. මොකද කියන්නේ? ඔව් හිත පිට යන්නේ නැතුව ඉතින් ආපහු ගන්න බෑනේ. ඒකෝට හිත පිට යෑම නරකක් නෙවෙයි. හිත පිට යෑම පරිේශණය සඳහා අමුද්‍රව්‍යයක්. එහෙම වෙනකොට ඕන්න පිට යන එකත් නතර වෙනවා. එතන පිටේ යෑම නෙමෙයි අපි බලන්නේ. නැවත පැමිණීමට පාවඩ එලලා දෝත් පුතුන් දීලා බාර ගන්න. පැමිණෙන්නේ නැහැ. හැබැයි ආවයි කියන්න එපා. ආවට පස්සේ කොහෙන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කළේ? කොහොමද මම ඒක දිහා ඊගාව දශමීටදී විස්තර සහිත බලන්න කිව්වොත් පිට ගියේ හිතක් නැවත අරමුණට එනකොට බුදුහාමුදුරුවෝ පියවර හතරක් පෙන්ලා දීලා තියෙනවා. ඒක අහම්බයක් නෙමෙයි ඒක හේතුඵල ධර්මයක්. පිට ගිය හිතක් නැවත අරමුණට එන්න පියවර හතරක් පෙන්ලා දීලා තියෙනවා. අද ඉන්න දක්ෂම ස්නායු ශල්‍ය වෛද්‍යවරයා දන්නේ දෙකයි. ලෝකේ තියෙන උප්පරීම උපක්‍රම යොදලා කියන දෙකක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ 2006 දී ඉස්සලා කිසිම ශල්‍යකාරයක් නැතුව සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පෙන්වලා දීලා තිනවා. උත්ෙන් දෙහන්න හම්බෙන මොන විද්‍යාඥයටද? හැබැයි අපි කමඨාන සුද්ධනොත් අපි විද්‍යාඥයන්ටත් එහා යනවා. බුදුහාමුදුරණ පිතිද්ද වෙන්නේ. දැන් මේකේ වෙලා තියෙනවා. උනාට දේශනාව දන්නේ කියන හැටි දන්නේ ඒක තමයි අපි මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ. එහෙම පිට ගිය හිත නැවත අරමුණට ඒ මේ කලාව. ඊතර බලාවව එන කලාව. නිවස බලාවව එන හැඩේ බලන සුළු බැලුවොත් පිටයනේක හරිම විනෝදාංශයක් වෙනවා. ඕනතරම් යන්න ගියා. ඉහිලා එනකොට බලාගෙන ඉන්න gedit එන්නේ කොහොමද කියලා. ඒකට පුදුම චීන කණ්ණාඩියක් ඕන. ඒකට පුදුම විදියට ඇහ ගහගෙන බලාගෙන ඉන්න ඕනේ. එතකොට භාවනාව පුදුම සජීවී භාවකටපත් වෙනවා. ඒ නිසා මේ විදියට ආයත් කරලා ආයත් වර්තාවක් අපිට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් පිළිපැදීමේදී ඊතා සෙමෙන් ගමන් කිරීමටත් වම දකුණ යනුවෙන් පාද මාරු කිරීමේදී තරමක් වේගයෙන් ඇවිදීමටත් සිදුවේ. දිගටම සක්මන් භාවනාව කිරීමේදී මේ දෙකෙන් තමාට සුදුසු එක තෝරාගත යුතුයද? නැතිනම් සීහෙන් මේ දෙක වරින් වර මාරුවෙන් මාරුවට කිරීම වඩා සුදුසුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔචි සතිය වර්ධනයේ සඳහා සතිය අඛණ්ඩ ගලණය සඳහා මේ උප මේවට කියන ක්‍රම සහ විදි කියලා. විවිධ ක්‍රම අත්දා බලන්න ඕනේ. ඒකට බුදුහාමරෝ දීලා තියෙන වචනේ තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. කරන්න ඕනේ සක්මන් කරනකොට සතිය වඩන්න. ඒ සඳහා ඉක්මනට යන්න ඕනේද, හිමීට යන්න ඕනේද කියලා සතිය තියේදී ඇඟෙන් අහන්න. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. අපි කවදාකවත් ඒක අහන්නේ ඒක කර්මස්ථානාචාරයෙන් අහන බුදුහාමුදුරන්ගෙන් අහන කායින් අහලවත් වැඩක් නැහැ සතිය පවත්වාගෙන යන්න අපි කඹේක ඇවිදිනවා නම් කඹේ ඇවිදිනකොට කොහොමද කකුල තියන්න ඕන කියලා බිම ඉන්න මිනිසුන්ට උපදෙස් දෙන්න බෑනේ. අපි තනි රේල් පීල් එක ඇවිදිනවා කියලා හිතමු. ඇවිදිනකොට කොහොමද අත් දෙක දිග අර ගන්නකොට මොනවද ගෙනියන්න ඕන කියන එක අපිට ඕන තරම් පරිශන කරතයි. අපි දැනගන්න ඕනේ රේල් පීල් එක වැටෙන පරාදයි. පුළුවන් තරම් රේල් පීල් යන්න හිමීට යනවද? හයියෙන් යනවද? ඇඟිලි වලින් රේල් පීල් අල්ලනවද? විලුඹෙන් අල්ලනවද? පැත්ත හරහට තියනවද කකුල්? ඔක්කොම බලංගුයි. ඒ නිසා සතිය වඩනකොට ඒක ජීවිතේ පුරාම පැතිරිච්චක මේ පරිේශනයක් එnde එnde එnde එන්න ක්‍රම තේරෙන්න පටන් ගන්නවා. හිමීට යනකොට ඒක කලාවක්. ඉක්මනට යනකොට තව කලාවක්. ඒව සේරම වැටෙනවා. සක්මන් භාවනා කියන මාතෘකාවට ඒ නිසා එකයි අපි බලා ගන්න ඕනේ සක්මන් කරන කාලය පුරාම මම ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් වැඩේ හරි. මම හිටගෙන ඉන්නව නෙවෙයි මම නිදාගෙන නෙවෙයි මම සක්මන් කරන බව දන්නවනේ ওই සේරගෙම අපට අතිරේක ලාභ එහෙම නැත්නම් මේකට අලංකාරයක් ලැබෙනවා ඒ නිසා ඒක දෙකම කරලා බලන්න ආර්ය පරිශීලෙට දාන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ 1 2 කියලා විස්තර කරලා තියෙන්නේ පළවෙනි එක පර්යංකයේදී ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කිරීමේදී උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකට විය දෙක බාහිර අරමුණු වෙත හිත ගියද වැඩි වේලාවක් පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කිරීමට හැකි වුණි. තුන උදෑසන පර්යංකයේදී මුළු ඇඟම දාඩිය දැමූ අතර භාවනා ශාලාවේදී දහවල් උඩමළුවේ පර්යංකයේ සිටීමේදී එසේ නොවිනි. සක්මණේදී පියවර 10ක් පමණ නොකඩවා නිරීක්ෂණය කිරීමට හැකි වුණි. පහ විටින් විට සිත විසිරී ගියද නැවත සක්මන වෙත සිත යොමු කිරීමට හැකියිය. විසිරී යාමට හේතු වඳුරන්ගේ ශබ්දයන්ට බල්ලන් ඉස්සරහට පැමිණීම එකම ඉරියව්වෙන් සක්මන් කරන විට උරේසට වේදනාවක් ඇතිවීම අතීතයට හා අනාගතයට හිත ඇදී යාම. 6 දවස පුරාම හිස රදයක් පැවතුනි. අඩුවේ නැති හේයින් පැනඩෝල් පෙති දෙකක් දහවල් දාණයෙන් පසු ගත්තේය. වෙන මුකුත් කියලා නෑ ස්වාමීන් වහන්සේ විස්තර ටික තමයි දීලා තියෙන්නේ. ඒ මම හිතා 1 2 කියලා තියෙනවාට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා කියලා 1 2 3 4 5 6 තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට තොරතුරු බලන්න මේදී මේ කරගෙන යනකොට බාධාවක් නැත්තම් දරාගෙන යන්න පුළුවන් ඔක දිගට කරගෙන යන කරගෙන යනකොට තමයි තේරෙයි. අපි බලාපොරොත්තු වෙච්ච මොනම දෙයක්වත් භාවනාවේදී හම්බෙන්නේ බලාපොරොත්තු වෙද්දී වෙනස් වෙනවා කියන එක විතරක් තේරෙනවා. එන්නේ ඒතියෙදිත් භාවනා කරනකොට ඔන්න අනිච්ඡං කියන එක වැටහෙයි. අපි භාවනාවට යන්නේ අරක මේ පෙළ ගැහිලා තියෙන්න ඕන නිකන් හෙල්ලෙන්නේ පෙළල නැතුව චීස් කැල්ලක් වගේ තියෙන්න ඕන කියලානේ. එහෙම මොකක්වත් නැහැ මේකේ. මොකද යා බලහින්දියත් ඒක මොනවදෝ විපරිණාම වෙලා නැති වෙලා යනවා. ඉතින් ඒකට ලෑස්තිලා යන්න හැබැයි දරාගෙන ඉන්න බැරි දෙයක් තියෙනවා විතරක් අපි පිළියම් කරනවා. ඒතිෙදි දිගට කරගෙන යනවා. බල්ලොත් ආපුවවයි, රිලොත් පැනපුවවයි, කොන්දත් අමාරු වෙච්චාවයි, රිසුත් අමාරු වෙච්චාවයි. ඒතිෙදි කරගෙන යන්න පුළුවන් නම් තමයි මේ භවනාදී පේන මේ දේවල් වෙනස් වෙන බව විපරිණාමයටපත් වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. උගෝදනේ බාහට යන්නේ නිච්ච සංඥාවෙන්. කිසිම සද්දයක් ඇහෙන්න බෑ, කිසිම බල්ලෙක් පනින්න බෑ, කිසිම රිලෙවෙක් ඉන්න බෑ. භාවනාව විතරයි කියලා. ඉතින් එහෙම එකක් මේ ලෝකේ නැහැ. තමන් කරපු කර්ම හැටියට ඒව ඉදිරිපත් වෙනවා. ඒ තියෙද්දි නිතිපතා භාවනා කරන්න, සද්ධාවෙන් භාවනා කරන්න, ආදර ගෞරවයෙන් නැමී සිට භාවනා කරන්න. මේකට අපි සිංහලෙන් කියන්නේ කරගෙන යන්න පුළුවන් නම් දිගට යන්න. වාර්තා කරන්න. වාර්තා කරන ලොකු ශක්තියක් ඇති වෙනවා. දිගට කරගෙන යන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව පරයන්ක භාවනාවට වාඩි වී සිත කයටගෙන ආවෙමි. හිසේ සිට පාදයේ තෙක් හිඳගෙන සිටින ආකාරය සිතින් බැලුවෙමි. එවිට හුස්ම ගන්නා ආකාරයට පපුව ඉහළ පහළ යන යනු දැනිනි. එදෙස එදෙස සිත තබාගෙන සිටින විට නාසයේ කෙළවරට හුස්ම තේරුණි. ආස්වාසය ප්‍රස්වාසය වෙනම දැනුනි. ආස්වාසය ආයාසයෙන් ඇතුළු විය. ප්‍රස්වාසය වේගවත් විය. මෙලෙස හුස්ම වාර 5ක් 6ක් පමණ බැලුවෙමි. නොදැනුවත්ම සිතවිලි සිතට ගලා ආවේය. විවිධාකාර සිතවිලි ආවේය. පටලැවිලි ස්වභාවයක් දැනිනි. එකක් පිටිපස එකක් මෙන් එක දිගට වේගයෙන් සිතවිලි ආවේය. ඒවා දෙස බලා සිටියෙමි. සමහර සිතවිලි දිගේ සිත යන බවද තේරුණි. සිතවිලි වල වේගවත් බව අඩු වූ විට නැවත ඉඳගෙන සිටින ආකාරයට සහ හුස්ම වෙත හැකි ලෙස සිතගෙන ආවෙමි. නැවතද හුස්ම දෙස බලා සිටින විට පෙර පරිදිම සිදුවිය. පර්යංක කාලය තුල මාගේ අත්දැකීම මෙය විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙනසේක්වා. මේ සක්මන් භාවනාව වැලිමලුවට ගොස් සක්මන් තීරුව කෙළවර සිටගෙන හොඳින් කය දෙස බලා සක්මන ආරම්භ කළේය. වාර කීපයක්ම වම දකුණ ලෙස සතිමත් විය. ඉබේම පතුලේ ස්පර්ශයේ සිත පිහිටියේය. විලුඹ පතුලේ මැද ඇඟිලි ලෙස පිළිවෙලින් පතුල ස්පර්ශයන් දැනිනි. පොළවේ සීතල වැඩිපුරද වැලිවල කැටිති ගතිය ප්‍රකට විය. කකුල තබන විට දැනෙන ස්පර්ශය එය ඔසවනවා සමගම නැති වී යන බව තේරුණි. පොළොවට තබන විට පැතිරි වී පතිතවන කකුල එසවීමේදී එල්ලෙන ස්වරූපයක්කට වෙනස් වෙනවා බව දැනුනි. මාරුවෙන් මාරුවට කකුල් දෙකට දැනෙන අත්දැකීම් සමග සක්මන් භාවනාව සිදු කළේය. පින්වත් ස්වාමින් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකේ සක්මනේ කියලා තියෙනවා පය තිනුට මේ විලුඹ වැටෙන හැටි, පයට බැලි පෑගෙන හැටි, සීතල වැටෙන හැටි. මේ වගේ මේ ලියපෙන්නට පුළුවන්ද පරියංකේදී හිතවිලිය තිබුණ හිත නැවත කයට ආපුවාම කය වැටෙන්නේ කොහොමද කියන විස්තර ටික ඉදිරිපත් කරනවා හරි වටිනවා. නැත්නම් ආනාපානෙට ගියාම මම දැන් ඉන්නේ ආනාපානෙ කියලා අර පය පොළවේ තිනුට කියනවා වගේ අන්නේ විස්තර ටික ඉදිරිපත් කරන්න කැමතිද ලියපෙන්නන. ප්‍රශ්නේ මේ ඉදිරිපත් කරපෙන්නටයි මම මේ කතා කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ තොරතුරු ටික ඇති කර අරගෙන මේ ප්‍රකාශය අංග සම්පූර්ණ කරන්න. ඉතින් මේ හෙලි කරන්න බැන්නම් මං කියන්නේ මේ තණ්හාවෙන් ඉන්නේ කියලා. ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ අනික් කට්ටිය ඉගෙන ගන්නවා. ඉතින් අපි එන එයා මතක කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඒ තණ්හාකාරොත් එක්ක ඊර්ෂ්‍යාකාරොත් එක්ක යන්න අමාරු. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මට වසරක පමණ කාලයක් භාවනා පුරුදු කරමි. මෙය පළමුවන නේවාසික වැඩසටහනයි. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පර්යංකට වාඩි වී විනාඩි 10කින් පමණ හුස්ම රැල්ල සංසිදී යයි. පළමුව ප්‍රාශ්වාසයේ තුනී වී නොදැනෙන තත්වයකට පැමිණේ. නමුත් උගුර ප්‍රදේශයේ හැපෙන ආශ්වාසය තරමක් වේලා යනතුරු අත්දකිමි. ඉන්පසු ආශ්වාසයේද තුනී වී යයි. ඉන්පසු සිත ශාන්ත ස්වභාවයකට පත්වේ. එය එතරම් වේලාවක් නොපවතී. ක්‍රමයෙන් සිතවිලි ගලා ඒ. බොහෝ සිතවිලි කිසිම සම්බන්ධයක් නැති චිත්ත රූප වේ. විටක නැවත සියුම් ආනාපානය නැවත අත්දකිමි. පෙනෙන දේ බලා සිටිනවා හැර අන් දෙයක් නොකරමි. භාවනාව හොඳින් වැඩෙන බවට විශ්වාසයක් ඇත. සුදුසු උපදේශක් ඇතොත් කරුණාවෙන් දෙසන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය නිර්වාණ සම්පත්තියක්ම පතමි. ඔය ඉස්සෙල්ලා ලියුමෙත් ඒ වගේ තොරතුරු ඉදිරිපත් කරගන්න තිබුණා ඉතින් හම්බෙන්නේ නැති නිසා අපි මේකට හිතේ දුවොත් ඒ වගේ ආනාපාන සංසිඳනකොට සංසිඳිච්ච හිතින් නැගිටින වෙලාවේ මේ හිතවිලි ආනාපානේ සද්ද වේදනා ඔක්කොම සංකලනයක් ඒ සංකලනය දිහා බලලා අපි මේක හිතවිල්ලක් කියලා හිතුවොත් ඒක හිතවිල්ලක් වෙනවා ආනාපාන කියලා බැලුවොත් ආනාපානයක් වෙනවා සද්දයක් කියලා බලද්දී සද්දයක් වෙනවා. අපි ඒකට දෙන නම හැටියට ඒකට හැඩ ගැහෙනවා. ඉතින් එන සංකලණයට වේදනා චරිත, සංඥා චරිත, සංස්කාර චරිත තමන්ගේ රුචිය හැටියට නම් දෙනවා. නම් දුන්නාට පස්සේ ඒ බවට ඒකපත් වෙලා ඉතින් කතන්දර ගොතන්න පටන් ගන්නවා. මේ මතුවෙන දේ දිහා සමස්තය වශයෙන් බලන් ඉන්න පුළුවන් නම් ඒකට අපි සන්තතිය කියලා කියනවා. සන්තති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නම්බුකාර වචනේ. අපි නිස්සාරණමනේ කියන්නේ ගොජේ කියලා. ගොජයක් කියනවා. හිතවිලි වගේක් වෙනවා නිකන් මනෝ විකාර. ඒක කොනක ආනපනෙත් තියෙනවා. සද්දත් ඈත ඇහෙනවා. වේදනත් දැනෙනවා. හිතවිලි තියෙනවා. ඔක්කොම ගොජයක්. මෙන්න මේකට නමක් නොදී මේක දිහා බලාහන හිටියොත් බොහෝම ශීඝ්‍රයෙන් ඒක නැතිලා ආයත් විවේකයට යනවා. ආයත් මේක එනවා. ආයත් මේකට යනවා. හිතවිලි නැත්තන්ට යනවා. ආනෝක දිහා බලන යනකොට තේරෙන්න පටන් ගන්නවා මේකට මම යවෝනේ නැහැ. භාවනා කරන්න අවශ්‍ය නැහැ. ඉඳවපු ගමන් ගොජයක් එනවා. මොනවාක්වත් නොහිටිය ගොජේ නැති වෙනවා. ආයසරයක් ගොජේ එනවා. ඉතින් අපේ ලොකු සාංශ පොතේ ලියලා තියෙනවා අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම කිය. අද්‍රව්‍ය කියලා කියන්නේ මොනවාක්වත් නැති. ඒකේ හොඳ ද්‍රව්‍යයක්ම වෙනවා. එක්ක රූපයක්, එක්ක සද්දයක්, ගඳක් රසක්. කරවන හිටියොත් නම් කරන්නේ නැතුව මොකුත් නැතුව. ඒකට ලොකු පෞරුෂත්වයක් ඕන. ඒකට ලොකු සද්ධාාවක් ඕන. ඒකට ලොකු සීලයක් ඕන. ඒ වෙලාවේ මොනවා කෙරුවත් ඇහැට කුණක් වටනවා වගේ වැඩේ අවුල් වෙනවා. ඒක ටිකක් තලතුණකම අවශ්‍යයි. ඒක දිහා බලාන හිටියොත් ආයේ මේ ද්‍රව්‍යයේ අද්‍රව්‍යයක් පාටපත් වෙනවා. ආයේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක් පාටපත් වෙනවා. ඉතින් ඔක නිව්ටෝනියන් ෆිසික්ස් වල ඉඳලා මේ අයින්ස්ටයින් ෆිසික්ස් වලට යනකොට නවීන විද්‍යාවේ අවුරුදු 200ක් විතර තටමැවි ඕක දැනගන්න. දැන් ඒක අහුවෙලා උන්දලා වලිගේ හපාගත් එකෙක් වගේ කැරරක් එනවා එක තැන. එකම විද්‍යාඥයෙකුට තේරෙන්නේ නැහැ මොකද උනේ කියලා. නිව්ටෝනියන් ෆිසික්ස් ඒදී টොප් එකට ගණන් කරගෙන ගිහිල්ලා රේඛා ඇඳගෙන අපි ඇඳා. අයින්ස්ටයින් ආවට පස්සේ බලනකොට මෙන්න කොහෙදෝ නැති ක්වොන්ටම් ෆිසික්ස් වගේ ගෙනත් දාගෙන මල හොන්තුයි දැන් ෆිසික්ස් වල ගන්න දෙයක් නැහැ. බුදුරජාණන්සේට එහෙම දෙයක් උනේ නැහැ. ද්‍රව්‍යෙන් අද්‍රව්‍ය සහ ද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම කියන එක ගූඪ ධර්මයක් නෙවෙයි. අත් දකින්න පුළුවන් එකක්. නමුත් මේ මැවෙන ද්‍රව්‍යයට නමක් දුන්නොත් අන්නාමාන දෙටි හට ගන්නවා. නමක් නොදී දැක්කට නොදැක්කා වගේ ඉන්න. ඇහුණට නැහුණා වගේ ඉන්න. දැනුණට නොදැනුණා වගේ ඉන්න. ඥානෙ තිබුණට මැට්ටෙක් වගේ ඉන්න මෝඩෙක් වගේ. පණ තිබුණට ඉන්න මැරුණ කෙනෙක් වගේ. එහෙම නැතිනවා. මේ ශාරීරිය හට ගන්න හැම රෝගයක්ම ඒකෙන් නැති වෙන දොස්තරලා තමයි වැඩේ කන්නේ. දොස්තරලා ගාවට යන ඊට වැඩි මෝඩයෝ අපි. ලෙඩේ ඉන්නේ තනි වෙන්න ඕකට මොකක්වත් ඕනේ නැහැ. දැන් තියෙන්නේ ලෙඩ නෙවෙයි බෙහෙතෙන් අඩගත්ත ලෙඩ. ලෙඩ එන්නේ ඉස්සලා දුවනවා පොලිමට. ලෙඩේ තනිපෙන්න දෙන්නේ නැහැ. මෙතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයට අන්නේ දැනුම තියෙන්න ඕනේ. ඒක ඉතින් සහජාසයෙන් එන දැනුමක් නෙවෙයි. ඒක බුදුබණකින් මේන ධර්මයක් පුදුජනසේ සඳහන් කරලා තිනවා පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි කියලා ඒකට. හැබැයි අහන කෙනා යෝනිසමනස කාර්යයෙන් අහන්න ඕනේ. ද්‍රව්‍යමය වෙන්න පුළුවන් අද්‍රව්‍යමය වෙන්න පුළුවන් ද්‍රව්‍ය අද්‍රව්‍ය වෙනවා අද්‍රව්‍ය ද්‍රව්‍ය වෙනවා ඒකට මම අවශ්‍ය නැහැ ඉතින් අන්නේ මට්ටමට යන්න පෙරාතුව මමෙක් නැතුව මේක යන්න පුළුවන් මේ ලෝකේ මම නෙමෙයි කෙරුමා මම නෙමෙයි මුදුනා මම නෙමෙයි අයියා මම නෙමෙයි අක්කා යන්න අරපන් හරි අමාරු අමාරුනේ ඉතින් මේ කියන කෙනාට මේක ටිකක් කල් වේලා වැඩි ඇති. ඒ කියන්නේ වැඩමුළුව පටන් ගන්න දවසමනේ. නමුත් ওই කිසිම බලපෑමක් නැහැ. භාවනා කරන්න ඕනේ ඕක තේරුම් ගන්න. ඕනෙම කෙනෙක් පටන් ගන්න දවසේම බණ අහන දවසේම නිවන් දැක්කයි කියලා කියන්නේ. මේ කාරණාව දන්නවනම් මේ ලෝකේ සිදුවෙන දේවල් හේතුඵල ධර්ම කියලා සිදුවෙන මේ දක්කා. මමයා ගිහිල්ලා ඕක වර්ග කරන්න තෝරන්න මොකුත් කරන්න ඕනේ නැහැ. හැබැයි මෙතෙන්ට ගියාට පස්සේ ඒක කියලා දෙන්න පුළුවන්. ওই පාරෙම යන්න මොනවත් නැත්තන් යනවා ඊට පස්සේ හිතවිලි කෑලි වගේක් එනවා ආනාපාන කෑලි වගේක් එනවා ඕක දිහා බලානින්න නම් නම් කරන්නේ නැතුව මගේ කරගන්න නැතුව බලන්න එක නැති වෙන හැටි ඒ වගේ ඇතිවීම නැතිවීම වාර 100 20ක් 30ක් බලන්න එක පරියන්කේක ඒක කිසි කෙනෙක් අවශ්‍ය නැහැ හරියට ආස්වාසිය ඇති වෙලා නැති වෙනවා ප්‍රසවාසිය ඇති වෙලා නැති වෙනවා ඒ වගේ තමයි ඇති බව සහ නැති බව අතර මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යুৎপন্ন භාවය දැක්කනම් ඔකට තමයි ලෝකේ තියෙන ලොකුම දැනුම කියලා කියන්නේ. අන්න ඒකට අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. පින්වත් නායක හිම්පාණන් වහන්සේ. මයික් එක ફોකස් වෙලා නැහැ. මයික් එක පොඩ්ඩක් පල්ලයට අරවගන්න. ආන්න. පින්වත් නායක ස්වාමින් වහන්සේ අවසරයි. ආනාපානය නිවැරදි ලෙස දැනගන්න දැනගත්තේ ඔබ වහන්සේගේ මහා කරුණා ගුණයට මෙම සතිපාසල නිසාය. මෙම අරණට වර්ෂ 8ක් පමණ දාණයට දාණයට අපේ දානපතිතුමාට උදව්වට පැමිණ ඇත. ආනාපාන පාන සතිය නිවසේදී කරද්දී හුස්ම ඇදෙන පැදෙන බව ටික ටික අවබෝධය තිබුණි. ඔබ වහන්සේගේ සතිපාසලේ දින 5 10 20 කළෙමි. ඉදිරියටත් ඒමට අනුමැතිය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඇදීමේ ඇදීමේ පැදීමේ විරාමය විරාම හන්දියක් ඇති බව ඉගෙන ගත්තේ මෙහිදීය. මුලින් දින පහ තුලදී තුන්වන දින උදය උඩමළුවේදී හිරු රශ්මිය හිස කන් පෙති තුලින් ඇඟ ඇතුළට ඇද ඒමක් ලෙස දැනුනි. සාමාන්‍ය ජීවිතයේදී සතිය සිටින නිසා සෑම ක්‍රියාවක්ම කල්පනාවෙන් කිරීමට ඔබ වහන්සේගේ මෙම ධර්ම දානමය කුසලය නිසා අපට උදා විය. හුස්ම ඇදීම පැදීම සිදුවන වාරයේ විරාම සංදියක් විරාම සංදිය දැන් එම ඉඩ වැඩි වෙමින් පවතී. එය හොඳ මදිද පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය මතු සම්මා සම්බෝධිය ලැබීමට මෙම සතිය නිසාම ලැබේවායි පතමි. ඇතර මේ මේ කරන භාවනා වැඩමුළුට සතිපාසල කියන්නේ ඒවට නාගේ පාසල කියලා මම කියන්නේ. සතිපාසල කියන්නේ වෙන එකක්. සතිපාසල කියන්නේ පොඩි ළමයි එක්ක යන එකක්. මේක මේ නාගින්ට නාගිච්චෙන්ද කරන වැඩක්. මෙතන කරන්නේ. නිසා මේකට සතිපාසල කියනම පාවිච්චි කරන්නවත් දෙන්නේ නැහැ මේකෙන් කරලා සුදුසුකම් ලැබිලා මේ ජීවිතේ මැරිලා ඊගාව ආත්මෙන්න ඕනේ අවුරුදු 7 සයිස් එකට අන්න සතිපාසලට බාර ගන්න සුදුසුකමකට දීලා මේ ජීවිතේ භාවනා කරලා මැරෙන්න ඕනේ. මැරිලා ඊගා ආත්මේ අවුරුදු 6 දී විතර આવොත් මං හිතන්නේ මං ඉදී එතකන් මේ අපි බාර ගන්න ඇත්ත මේ නාකි නාකිච්චන්න කරන එක සතිපාසල් කියලා දාගන්න බෑ පොඩි උන් පොළොවේ ගහගනි ඔලුව ගහගනි ඒ නිසා මෙහෙදි කරලා තියෙන මේ සාමාන්‍ය වැඩමුළුවක් කෙසේ නමුත් හුස්ම ගන්න තේරුම් ගත් එක ලොකු දෙයක් හැම කෙනාම හැම විෂයකටම දක්ෂ වුණාට හුස්ම පැත්තෙන් මැට්ටෝ එකෙකුටවත් තේරෙන්නේ එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ මේ හුස්ම නෙවෙයිනේ අපිට ඕනලා තියෙන්නේ බබා දුවට බබා හම්බෙන එක ලොකුයි. එහෙම නැත්නම් පෙට්‍රෝල් නැහැ මේ දවස්වල ඒක හරි ලොකුයි. ඔව්ව තමයි ලොකු දේ. හුස්ම ගන්න ඉගෙන ගත්තා නම් නිස්සාරණට අවුරුදු 8ක් දාන දුන්න එකට ණය ගෙවුවා වගේ වෙනවා. ඒ නිසා යම් කිසි වෙලාවට හුස්මට හිත දැම්මයි කියලා කියන්නේ රූප ලෝකෙට හිත දැම්මා. හුස්ම දෙක අතරට හිස්තැනට හිත දැම්මයි කියලා කියන්නේ අරූප ලෝකෙට හිත දැම්මා. ඉතින් මේ කාම ලෝකේ නිදහස් වෙච්ච කෙනා එක්ක රූප ලෝකේ අල්ලනවා එක්ක කාම ලෝකේ අල්ලනවා අරූප ලෝකේ අල්ලනවා. ඉතින් අපි අර හිස්තැන ලොකු කරගෙන ලොක් කරගෙන එනකොට රූප ලෝකයට කැමති එක්කනට බයක් ඇති වෙනවා. මොකද එතන අරූපෙනේ තියෙන්නේ. අරූප ලෝකයට කැමති එක්කනට හිතන ලොකු වෙන ලොකු වෙන සතුටක් ඇති වෙනවා. ආනාපානෙ වෙහසක් විදිහට වැටෙනවා. ඒ නිසා මේ කාම ලෝකෙන් කාම තණ්හාව අයින් කරපුවාම භව තණ්හා විභව තණ්හා වශයෙන් ওই දෙක හොල්මන් කරනවා. ඉතින් සමුගාකල් භාවනා කරලා බලන්න කරන්න කරන්න කරන්න කරන්න ওই හිස්තන එන්න එන්න ලොකු වෙනවා. එතකොට ඒක බයක්, අසරණ ගතියක්, තනි ගතියක්, අගාධයකට වැටෙනා වගේ කෙලවරක් නැති වලකට වැටෙනා වගේ දැනෙන්නේ. නැත්තම් යාන්තම් මේ ලෝකේ චිත්තක්ෂණයක් අත්දැක්කා ඝර්ෂණයක් නැති, ගැටුමක් නැති, හැල හැප්පීමක් නැති. ඉතින් ඒකට අපි දක්වන ආකල්පය තමයි මමයා කියන්නේ. මමයා පිළිබඳ නියම අස්තේ එතන තියෙන්නේ ඇත්තටම. ඉතින් ඒක බලන්න තවදුරටත්. බලනකොට බලන්න මේ හිතන වැඩි වෙන්න වැඩි වෙන්න බයක්ද ඇති වෙන්නේ. එහෙම නැත්නම් උඟ කාලයකට පස්සේ මහමෝධි වැටලා පීනන කෙනෙකුට දූපතක් හම්බුණා වගේ. යන්දන් ස්පාසුවක් කිසුබුලන්ඩ වෙලාවක් හම්බුණා මේ කරතර සංසාරේ දුකක් නැති චිත්තක්ෂණයක් ලැබුණා නැත්නම් දුක අඩු වෙච්ච චිත්තක්ෂණයක් ලැබුණා කියලා දෙකම දීලා බලන්න. රූපේ සහ අරූපේ. එතකොට තමයි තේරෙයි භාවනා කරනකොට කරනකොට මේකට ලක්ෂ කෝටි වාරයක් අවස්ථාව හම්බ වෙනවා. මගේ හිතේ මන අපේ තියෙන්නේ ආනාපානෙටද දෙක අතරමැද හිස්තැනටද. වේදනාවක් බලන්න වේදනා දෙකක් අතරමැද ඒත් හිස්තැන තියෙනවා. සද්ද බලන්න සද්ද දෙකක් මැද ඒත් හිස්තැන තියෙනවා. පිම්බීම හැකිලින් බලන්න ඒත් හිස්තැන තියෙනවා. ඕන දෙයක් මැද තියෙනවා. ඒක නොදකින්න තමයි තණ්හා වැඩ කරන්නේ. ඒ දෙක අතර හිස්තන නොදක්ක පෙන්නන ගැටේලන එක තමයි තණ්හාව කරන්නේ. බුදුරජාණන් කියනවා නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව බලනින්න. එතකොට මේක පුරුද්දපු එකක්. පුරුද්ද දෙක මැද හිස්තනක් තියෙනවා. ඉතින් ඒක අපිට පේන්නේ මේ ගොඩ නැගිල්ල පැලිරක් ගිහිල්ලා තියෙනවා වගේ මහා බයක් ඇති වෙනවා. එහෙනම් දැන් පැලිර පෙනුන්නේ නැතුණාට හුලං හිරි කියන જાතිය ඕනම කොන්ක්‍රීට් එක තියෙනවා. ඉතින් ඒක බලන්න බයකම තමයි අපි මේ රක්ෂණ සංස්ථාවල මුදල් දාගෙන බැංකුවල ගියම් දාගෙන අනන්‍යතාවයක් ඇති කරන මේ ඔක්කොම ඒක ඝණයක් කියලා හිතන බැලුවට කිසිම දෙයක් ඒක ඝණයක් නැහැ. ඔක්කොම සම්බන්ධ කරපු කලාප එහෙම නැත්නම් ඝණය තියෙන්නේ පිස්සිරලා බලනකොට එන්නේ එන්නේ එන්නේ හිතන ලොකු වෙන්න පටන් ගන්නවා. ඒ හිතන දකින්නකොට ඒකට දක්වන ආකල්පයෙන් අපිට හිතා ගන්න පුළුවන් කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා. අපි කැමැති ආනාපානට හිත ඇඬන. ඒ නිසා මේකම කරලා නැවත නැවත වාර්තා කරන්න. ඒකට අපිටත් පුළුවන් වෙයි අත්දැකීම අහලා මේ කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියන්නේ. ඉතින් මම මේ දෙන්න හදන්නේ ඒකට පොඩි ගුණයක් යොමුක් විතරයි නිගමනයක් නෙවෙයි. දිගට කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ කලක පටන් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි සතිමත් බව පුහුණු කිරීමේ යෙදෙන අයකි. පර්යංකය පරයන්කේදී හොඳින් වාඩි වී මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී ඉන්නවා යයි සිතා සිත කයටගෙන විනාඩි 10ක් 15ක් පමණ යන විට නාසිකා අග්‍රේ ආශ්වාසය ප්‍රශ්වාසය කෙරෙහි සිත හොඳින් තැම්පත් වේ. ශබ්ද ඇසුනද ඒ වායින් බාධාාවක් නැත. ශරීරය ගැනද වේදනා ගැනද එතරම් දැනීමක් නැත. සිතවිලි ඉඳ සිට ඉඳ හිට සිතට එන බව දැනේ. නමුත් ඒවායේ එල්බ ගැනීමක් නැත. මේ වන විට හුස්ම කෙරෙහි වැඩි අවධානයක් තිබෙන බව දැනේ. පස්සේ එක හුස්ම කෙරෙහි පමණක් සිත තබා ආස්වාස ප්‍රස්වාස වෙන් වශයෙන් සිටීම නතර කළ යුතුයද? එවිට කල යුත්තේ කිසිවක් මෙනෙහි නොකර සිටීමද ආයත් හුස්ම කෙරෙහි පමණක් සිත තබා ආස්වාස ප්‍රස්වාස වෙන් වශයෙන් සිටීම නතර කළ යුතුයද එවිට කළ යුත්තේ කිසිවක් මෙනෙහි නොකර සිටීමද දෙක මෙසේ කිසිදු බාධාවක්කින් තොරව ඉරියව් වෙනස් නොකර පෑ දෙකක් උවද සිටිය හැක එසේ සිටීම සුදුසුද ආරණ්‍යයේදී කාලසටහන නිසා පැයකින් නැගිටීමට සිදුවේ සක්මන සක්මන් තීරුවේ සිටගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යයි සිත සිටගෙන ඉන්න ඉරියව්වට සිතගෙන කිහිප වතාවක් සක්මන් කීරුවේ එහාට මෙහාට ඇවිදීමෙන් අනතුරුව දකුණ වම වශයෙන්ද ඔසවනවා තබනවා යනුවෙන්ද පිළිවෙලින් සක්මනේ යෙදෙනවා. ටික වේලාවකදී ඔසවනවා තබනවා යන්නේහි සිත ඒකාග්‍ර වී සක්මන ඉබේම ආයාසයෙන් තොරව සිදුවන්නක් මෙන් දැනේ. එදිනෙදා වැඩ කටයුතුද හැකිතාක් දුරට සතිමත්ව කිරීමට උත්සාහ කිරීම නිසා निराවුල් ක්‍රමවත්ව සිදුවන බව අත්දැකෙමි. තෙරුවන් සරණයි. ඔබ මේක ඇත්තට මේ සක්මනේදී අර ඉස්සලහන් ප්‍රශ්න උත්තරේ තියෙනවා. වම දකුණ වශයෙන් අපි මෙනෙහි කිරීමකින් යුක්තව අරමුණට හිත මෙහෙවලා ඒ කියන්නේ මානසිකාරී කියලා සක්මණේ හිත ගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව ඉබේම ධක්මන යනවා තේරෙනවා. ඒකට අපි කියනවා gediya pitin ඇවිදිනවා කියලා. වම දකුණ බලන්නේ නැහැ. ඒ වගේ ආනාපාන කරනකොට සමස්තය ආනාපානෙ පේනවා. මේ මේ ආස්වාදි මේ ප්‍රසවාසි කියලා පේන්නේ එතකොට ඒකට කියනවා සමස්තය බැලීම සහ විස්තර පෞද්ගලික ලක්ෂණ බැලීම කියලා කොටස් දෙකක් තියෙනවා භාවනාවේ. ඉස්සෙල්ලා පෞද්ගලික ලක්ෂණ බලලා තමයි මෝරච්ච හිත සමස්තයට යන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා ආස්වාසය මෙනෙහි කරන්න ප්‍රස්වාසය මෙනෙහි කරන්න කරලා කරලා පුරුදු වුණාට පස්සේ තමයි තේරෙනවා හිත පිට යන්නේ මේ ආස්වාස ප්‍රස්වාස කියලා වෙයින් කරන්න බෑ දැන්. මේ දෙක ඔක්කොම නිකන් එකම ක්‍රියාවලියක් බාට පදනන්න එතෙන්දී හුඟාක් යෝගාවචරය 100%ක්ම කියතයි මුසුප් වෙනවා. දැන් මොකද කරන්න කියලා. එතකොට එතකොට කරන්නේ හයියෙන් ඉක්ක හුස්ම ගන්නව නැත්නම් මෙනෙහි කරන්න හදනවා. එහෙම නැතුව දැන් මේ සමස්තේ පේනවනේ සතිය තියෙනවනේ. අර එක එක එක එක බලපු එක ඔක්කොම සමස්තය වශයෙන් බලන්න පුළුවන්. අන්න ඒ පෞද්ගලික ලක්ෂණ බලබලා ඉන්න හිතක් පොදු ලක්ෂණයට හැරවීම සම්මුතියේ ඉඳලා પરමාර්ථයට යෑමේ කඩයිම කියලා කියන්න පුළුවන්. කඩදොර කියලා කියන්න පුළුවන්. එතෙන්දී හැම කෙනාම ප්‍රශ්න කරනවා. හැම කෙනාම අවුල් වෙනවා. හරියට අහසෙන්තරාව පොළොව දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආගිරි ගාලා පොළොවෙන් උස්සන්න හදන වෙලාව වගේ. එතකොට පොළොව දිගේ ඝණයකද සමතුලිතතාවයේ ගත්ත වාහනේ ඒරෝඩයිනමික්ස් වලට යනවා. වාතයට ගණ්ඩ හදනවා. ඉතින් ඒ වෙලාවේදී ඔක්කොම පරිතද කරගන්න ඕනේ. වැඩ කරන අයත් ඉඳ ගන්න ඕනේ. කැප්ටන් කියනවා ඕඩර් එකක් ගණ්ඩායි හදන්නේ දඟලන්න එපයි කියලා. අන්නේ වෙලාවේදී ඒ උඩට ගන්න වෙලාවේදී දක්වනේ සහයෝගය මගින්ගේ සහයෝගය වගේ අපේ හිත අපි ලැහැත්ති වෙන්න ඕනේ. දැන් වේග කවල කවල කවල දහවනපති අන්තිමට ගිහිල්ලා අඬාගෙන මේක උස්සනවා. ඉස්සරට පස්සේ ආයේ බෑවොත් දැන් ඉන්නේ දහනපතේ අන්තිමේ බහා මාරාන්තිකයි. ආයේ බාන්න බෑ. අන්න ඒ වගේ ඒ වෙලාවට සද්ධාවේ කිල්ලවරටම යන්න ඕනේ. සතිය කිල්ලවරටම යන්න ඕනේ. සීලය හොන්දට අදාහ ගන්න ඕනේ. දැන් මේක උස්සන්න හදන්න. ඒ කියන්නේ පොදු ලක්ෂණ වෙනුවට සමා වෙන්න පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ වලට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මගේ දරුවට ප්‍රේම කරන අම්මා කෙනෙක් සමස්ත දරුවන්ටම ප්‍රේම කරනවා කියලා කිව්වොත් මහතා යත්‍රා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මන්රක් ඒවම්පි සබ්බ භූතේසු මේගොල්ල මේ මෛත්‍රී භාවනාව පටලවාගෙන තියෙන මේ දරුවට ප්‍රේම කරන එක මෛත්‍රී ඒක බැල්ලියොත් කරනවානේ. ඒක අම්මලා කරන්න ඕනේ නැහැ. එහෙම නෙවෙයි ඒක අරගෙන සමස්ත මානවයට කරන්න. අමාරුයි. අපේ සිංහල බෞද්ධකම හොඳ ප්‍රභාකරන් කියනකොට නැට්ටත් හද වෙනවා. මරන්න ඕන කකණ්ඩ ඕන කතල් දෙබ්බලා කන්න ඕන කියන හැබැයි මෛත්‍රී භාවනා කරන දවසට දෑයින වෙලාව. ප්‍රභාකරන් මරන්න ඕන. මේ මනස මැරිලා ඉන්නට මම මේ නිකමට කියන්නේ. ඒ වගේ මේ සමස්තේ පේන වෙලාවට එනකොට මේ පොදු පෞද්ගලික ලක්ෂණ දිගේ ගිහිල්ලා මේ සමස්තේ දකින්න වෙලාවට එනකොට ඒකට අනුග්‍රහ කරන්න මම දැකලා නැහැ කිසිම විශ්වවිද්‍යාලයක උගන්වනවා. කිසිම පාඩම් පන්ති උගන්වනවා. කිසිම දහම් පාසලක උගන්වන්න උගන්වන්න බෑ. අර රීකිය ක්‍රමයට කරන අධ්‍යයනය මේට්‍රික්ස් එකකට වැටෙනවා. සමස්තයට වැටෙනවා. ඒක හැබැයි පොඩි ළමයින්ට තේරෙනවා. පොඩි ළමයින්ටත් තේරෙනවා. මේ තේරුන්නේ නැහැ කියලා මම තරහ වෙන්නෙත් නැහැ. මම මේ ඔක්කොම තේරුම් ගන්න කතා කරනවත් නෙවෙයි. ඒ නිසා අහන ප්‍රශ්නේ හරි වැදගත්. උත්තරේ තියෙනවා සක්මනේ. වම දකුණ වම දකුණ කියලා හක්මන් කරපු එකන ওই gediya පිටේ යනවා තේරෙනවා. දන්නවා තමයි සතිය තියෙනවා. ක වම වෙච්චහම මොකෝ දකුණ වෙච්චහම මොකෝ. ඒක ගැන කියනකොට සක්මනේ ගිහිල්ලා සමස්ත වැටේන ගැන කියනකොට මේ ශාලාවේදී ප්‍රකාශ කරපු අදහස් දෙකක් තියෙනවා නිදර්ශන දෙකක්. හරියට මේ සමස්තය වැටෙනකොට වැටෙන්නේ ධනක් වතුරේ තියාගෙන ඇවිදිනවා වගේ. ඇතුලේ ඇවිදින ඔක්කොම වතුරේනේ තියෙන ඒක නිසා කකුල කොහෙ තිබ්බත් තේරෙනවා. ඒ නැත්නම් බයිසිකල් එකේ පැඩල් දෙක පදිනවා වගේ. කොයි වෙලාවෙත් කකුල් දෙකම වැඩ. සමස්තෙම වැඩ. අන්නේ වගේ ආනාපාන දෙක වින් වින් වශයෙන් තිබුණ දෙක එකට මෙහෙම හා වෙනවා. හගිස්සෙනවා. පුදුම දෙයක් එතන වෙනවා. මොකද්ද වෙන්නේ? මේ ආස්වාද ප්‍රසවාස දෙක මෙහෙම හගිස්සෙනකොට අරමුණ සහ හිතත් එහෙම සම්බන්ධ වෙනවා. අරමුණ සහ හිත අතර ආලිංගනයක් එනවා. අන්නේ ත්‍රිමාන වශයෙන් මේ දෙකක් වෙච්ච දේ එකට එන එක නිකන් ලිංගික ආස්වාදයකට වැඩිය ලොකු දෙයක්. හරියට දන්නවනම් ලිංගිකව ලබන ආස්වාදයට වැඩිය ලොකු දෙයක් මේ අරමුණ දෙක එකට එකතු වෙනකොට ඒක දිහා හොඳට දැනගෙන ඉන්නවා මේ පොදු පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ යන්නේ. එතකොට දන්නේම නැතුව අරමුණත් එක්ක හිත පුදුම ආලිංගනයකට වැටෙනවා. හරියට කාන්දම් කෑල්ලකට ඉදිකට්ටල් ලං කරන ලංකන ගියක තැනකදී ටක් ගාලා ඇදලා ගන්න. කාන්දමට කිට් වෙනකොට තල්ලු කරන තල්ලු කරන ගියට ඇදලා ගන්න. අන්න ඒ වගේ ඇද ගැනීමක් කරන. ඒක කරන්න දෙන්නේ නැත්තේ මම ඉන්නේ ඉඳා මාන්නේ තියෙන නිසා තෘෂ්ණාව නිසා. ඒකට වෙන්න පුළුවන් මම නැතුව මාන්නේ නැතුව තෘෂ්ණාව නැතුව අහිංසකව ගියොත් නිහතමානීව ගියොත් බුද්ධ ධර්ම දන්න හැටි අමතක කරලා ගියොත් අපේ ළඟ තියෙන ඔලොමල කන් නැතුව ගියොත් කෙලිම යන්න බලමු. ඉතින් අපි ඉගෙනගත්ත හැම දෙයක්ම හරහට හිටිනවා, පුරහට හිටිනවා. ඒ ඉගෙනගත්ත දේ අමතක කිරීමේ කලාව දන්නේ නැත්තම්. ඒ නිසා පොදු ලක්ෂණ බලනකොට ඒ අවස්ථාව දැනගන්න, පෞද්ගලික ලක්ෂණ දැනගන්න, ඒ අවස්ථාව දැනගන්න මේ දෙක මාරු වෙනවා. වරෙන් වර මාරු වෙනවා. ඒක 100%ක්ම චිත්ත නියාමයක්. ඒ නිසා කෙටියෙන් නැවත මතක් කරනවා නම් මේ පරියන්ක ගැන අහන ප්‍රශ්නෙට උත්තරේ සක්මනේ තියෙනවා. ඒ දෙක කලබලා උත්තරේ ලබා ගන්නට කියලා කියතයි. අවසරයි ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාවේදී පරයන්කේ වැදග ඉඳගත් පසු සුළු වේලාවකින්ම සිත එකගභාවයට පත්වන අතර සිත ඊතා තැම්පත්ව තිබුණද දැකගත හැකිය. සුළු වේලාවක් පවතින මෙම එකඟ භාවයත් සමගම නිින්ද ළඟාවන අතර කෙතරම් උත්සාහ කළද මේ නිින්ද ළඟාවන මොහොත සිතින් දැකිය නොහැකි වේ. පසුව යලි යලිත් භාවනා අරමුණට පැමිණියද ইহත ආකාරයේම මිස වෙනසක් අත්විඳිය නොහැක. මෙම අවස්ථාවේ අවස්ථාවෙන් හිත මුදවා භාවනා අරමුණට හිත සකස් කර ගැනීම සඳහා කුමන උපක්‍රමයක් භාවිතා කළ යුතුද? මේ නඩුවටත් ඉතින් විත්තිකාරය කැඳවන්න වෙනවා. විත්ති කූඩුවට හරස් ප්‍රශ්න අහන්න තියෙනවා. නිින්දෙන් නැගිටිනකොට නැගිටින්නේ අරමුණටද නැත්නම් ඉන්නේ ඉරියව්වටද නැත්නම් වෙන තැනකටද කියලා ප්‍රශ්නේ මට අහන්න වෙනවා උත්තරේ දෙන්න ඉස්සලා. කැමැතිද ලියාපු එකනා මේ නඩුව දාපු එකනා අත උසන්න. එහෙම නැත්නම් ඒ ඉදිරියට මට හිතලා උත්තර දෙන්න බෑ. හිතලා උත්තර දීපු ගමන් ඒක මනෝමය වෙනවා. තමයි මේ නිින්ද ගිහිල්ලා නැගිට නැවත නැවත නැවත එනවනේ. එන්නේ Tamanගේම අරමුණටද නැත්නම් Tamanගේ කායයටද නැත්නම් එළියට එනකොට හිත නන්නත්තර වෙලාද කියන එක එළියට එනකොට නෙවෙයි. නිින්දෙන් අවදි වෙනකොට අවදි වෙන්නේ මොනේ මොකේටද කියන කාරණාවෙන් තමයි මේ කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා හරි ළමයා කවුද කියලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක උත්තරේ එක්ක ලියන්න නැත්නම් අත උස්සන්න දැන්. නැත්නම් අනිත් දවසේ ලියන්න මේ නිින්දට වැටුණාට පස්සේ ආපහු නිින්දෙන් එන්නේ Tamangeව මූල කර්මස්ථානයේ නැත්නම් හිත නන්නත්තර වෙනවාද කියලා. ඒ අනුව මේක නිින්දක්ද හිත ලීන භාවයටපත් වීමක්ද කියලා විනිශ්චය කරතයි. ඊට පස්සේ තමයි උපදෙස් දෙන්න වෙන්නේ. ඒ නිසා ඒතරතුරු නැති වුණොත් නඩුව කල් දාන්න වෙනවා තාක්ෂි මධිකම නිසා. ඊළඟ ප්‍රශ්න දෙක සීලය සම්බන්ධව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉර අවරට ගිය පසු මාමයිට් පුහුල් දෝසි මුද්දරප්පලන් ජුජුප් ආදිය ගැනීම නුසුදුසුද මේක පිළිබඳව මම හිතන්නේ පැන්ට්‍රි එකේ යට දාලා තිබුණ කොලයක් නේ තියනවාද විකාල භෝජනයේ කියන එකේ මේ රීරුකාණේ අපේ අපත්‍යච්ච ස්වාමීන් වහන්සේ ලියපු උපසම්පදා සීලේ මන්දනේ 69 වෙනි පිටද 90 වෙනි පිටද කොහෙද කියලා දාලා තියෙනවා. ඒක කොයිද ලයිස්ට් ඔක්කොම නම් දෙන්න බෑ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ සෑහෙන දුරට කියලා තියෙනවා මෙන්න මේ මේ දේවල් ගැලපෙන්නේ මේ මේ දේවල් ගැලපෙනවා කියලා. ඒක නිසා ඒක කරුණා කරලා නැවත ඒක කියවලා බලන්න මේ ලියපු එකන ඒක කියවලා බලපු කෙනෙක්ද කියලා දැනගන්න කැමතියි. ඒ ඒ සීරුකාණන් ස්වාමීන්ගේ පොත අපි මේ වෙලාවේ හැටියට ආදර්ශයක් විදිහට ගත්තා. කවදාකවත් ඉවර කරන්න බෑ ලයිස්තුව. විශේෂයෙන්ම අපි මුද්දරප්පලමගේ දේවල් මේ වළඳන්න යන්නේ නැහැ. මුද්‍රා පල්ලි මහලබෝ බීම ගන්නවා. ඒකේ මේ මේ පල්ප් එක එහෙනම් ඒ මදේ ගන්නෑ. අන්න වගේ විස්තර තියෙනවා. ඒක නිසා කොලේ කියවන්න නැත්නම් මේ මොකද්ද නම මොකද්ද? උඹලිවන කන පැලෙන්න ගහන්න ඕනේ. මේ මේ ඇඹිල්ල මෙහෙම නාක වෙච්ච අම්මන්ඩිලා. නෑ ස්වාමීන් වහන්සේ මමයි ඕගනයිසර් කියලා කිව්වේ. ආ ඕගනයිසර් කියලා. මොල්ලිකොට කියන්නේ? ඔව්. එක එක නම් දෙනවා එක එක දවසට මේ කිල්ලන්ගේ නම් මතක තියාගෙන ගියම් පිස්සු හැදෙනවා. ඉතින් ඒ නිසා දුන්නේ නැද්ද ඒගොල්ලන්ට මේ ඒ කොලේ? මම අලුත් අයට නම් විකාල භෝජන කොලේ පෝස්ට් කරලා යවුවා අනිත් ඒවත් එක්ක. මෙතන තියෙනවද? නෝටිස් බෝඩ් එකේ තියෙනවා පැන්ට්‍රි එකේ වීදුරෝ යට ඇති. කරුණාකරලා කියවලා බලන්න අපි ඒකට අනුයාත වෙන විදිහට තමයි හැඩ ගැහෙන්නේ. 100% අපිට ඒක කරන්න බෑ. පුළුවන් තරම් මේ අකමැති දේවල් කන්න නැතුව හිටපල්ලප්පා මේ දවස් හතරට ඔක බඩ පැලවෙනවේ. ඔය තියෙන එක එක જાති කරන්නේ. පැවිදි වෙලා උපසම්පදා වුණොත් මං කියලා දෙනවා. කියලා දෙන්න මේ බය නැතු හොඳ නැහැ. ඒ නිසා මේ දවස් හතරට ඕක නොකවයි කියලා බඩ පැලවෙන්නේ නැහැ. ඔය තියෙන එකක් තියෙන එකේ යැපෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ අපි උස් අසුන් පරිහරණයෙන් වැළකීමට පොරොන්දු වී උස් ඇඳන්වල සැතපීමෙන් අපගේ සිල් බිඳී යාමක් සිදු වේද අපට සමා වී එම පැනයට පිළිතුරු පහදා දෙන්න. කහලම හරියට අභාරව වෙනවා. මේකද මේ අපිම නෙමෙයි උඩ ඇඳකට අර නග්ගෝල හරි කචල් දාන්නේ. ඉඩ නැති නිසා පස්සේ ධර්ම සාකච්ඡා වෙලාවක මම ඕක කිව්වා මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා මම මේ මගාර මගාර ඉන්නේ කියලා. ඒක පොඩි අහමතු කෙනෙක් කියනවා තරප්පු පෙළේ උඩම තට්ටුවේ ඉඳලා ඇඳට තියෙන උස විතලු ගණන් ගන්න ඕනේ විනේ. තරප්පු පෙළේ නැගලා උඩම තට්ටුවේ ඉඳලා ඇඳට තියෙන උස ධනියට වැඩිය පාතන උඩම තට්ටුව පොළොව විදියට ගණන් ගන්න. යට ඇඳේ පොළවේ ඉඳලා විට්ටමට විට්ටම කියන්නේ මේ මෙතන. විට්ටම කියලා කියන්නේ යට කොන. එතෙන්ට ධනියට වැඩිය පාත් වෙන්න ඕනේ. එච්චරයි. එතකොට උඩ තිබුණාට උඩ මනින්නේ පොළවේ ඉඳලා නෙමෙයි. ඒ නිසා මෙහි තියෙන දේවල් අපි හුඟක් ඔය වගේ හොයලා බලලා කරලා තියෙන නිසා සැක තියෙනවා නම් අහන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ මේ රිට්‍රීට් සෙන්ටර් එකේ රිට්‍රීට් 162ක් කරලා තියෙනවා කියලා මතක තියාගන්න. මම සිද්ධි වෙච්ච තැන ඒ නිසා අපි පුළුවන් තරම් මම කියන්නේ 100ක් හරි කියලා. ඒකට අපිට සර්වඥතාඥානෙ නෑ. නමුත් අපි හැම වර්ගයකින්ම ගෑනු පිළිම පැවිදි උපැවිදි ආගම් ඔක්කොම කට්ටිය ගෙනලා වැඩ කරලා තියෙන නිසා දැනට තියෙන්නේ දැහැහෙන දුරට සම්මත වෙච්ච ක්‍රමයක්. ඒ නිසා ඒක පිළිගන්න. මම මේ අර මට උත්තර දීපු පොඩි ආමතුන්ට ස්තුතිවන්ත වෙනවා. පඩිපෙළේ උඩම මට්ටමේ ඉඳලා ඇඳේ යට විට්ටමත් එක්ක උස අඩි Tamange ධනියට වැඩි අඩු නම් ඒව උස්සාසන මහසනට ගන්නේ නැහැ. එච්චරයි ස්වාමීන් වහන්සේලා කිව්ව ප්‍රශ්න. හරියටම දෙකයි වෙලා. මේ වෙන කවුරු හරි ඉන්නවද මේ සමාප්ත කරන්න ඉස්සෙල්ලා සභාවට නගන්න ප්‍රශ්න ඕ නැත්නම් කල්තබු ප්‍රශ්න වලට උත්තර බඳින්න කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න. එහෙම නැත්නම් අපි මෙයින් පැත්තේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. Any question? No. දෙන්නෙක් ඉන්නවා අපි මයික් එක ලබලා දෙන්නේ දෙන්නේ. ඔතෙන්ට දෙන්නකෝ ඉස්සල්ලා. අවසරයි හාමුදුරනේ. හාමුදුරුවෝ ඉස්සලා පැවසුවා සිත පිටට ගිහිල්ලා ආයි එනකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ක්‍රම හතරක්. සිත ආයි එන ක්‍රම හතරක්. ඒ ක්‍රම හතර විස්තර කරලා දෙන්න පුළුවන් නම් ක්‍රම හතරක් නෙවෙයි. එනේකේ පියවර හතරක් තියෙනවා. ඒ තරම් බුදුරජාණන්සේ මේක දැකලා විස්තර කරලා තියෙනවා. අපි ධර්ම දේශනාවේදී සම්බන්ධ කරගමු. ඉල්ලීමට මම අහුම්කම් දෙන්නම්. ඒක විවේකීව සාකච්ඡා කරන්න ඕනේ. ඒ කියන්නේ එක සැරේ වෙන්නේ මේ ලෝකේ කිසිම දෙයක් එක සැරේ වෙන්නේ පියවර පියවර වෙන නිසා බ්‍රේක් ගහන්න පුළුවන් ක්ලච් කර කර. එක සැරේම බ්‍රේක් වදින්නේ නැහැ මේ. ගඩොල් බ්‍රේක් නැහැ. ඒ නිසා ඕනම කෙනෙකුට ඒක ඒ හතරෙන් එකක් හරි අල්ලන්න පුළුවන්. ඇල්ලුවට පස්සේ කමටහන් සුද්ධ කරන කියලා දැන් ඕක තව පැත්තක් තියෙනවා මෙහෙමයි. ඒ කියන්නේ මේ ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගිනවා වගේ. අරුණ නැගලා විනාඩි 30කට පස්සේ ඉර නගින. ඒ නිසා ඉර නගිනවා කියන එක වහා සිදුවෙන එකක් නෙවෙයි. කල්ැතුව ගිහිල්ලා කියතයි තම අරුණවත් නැහැ පොඩ්ඩක් හිටපන්. අරුණ නැග්ගට පස්සේ කියද දැන් හරියට විනාඩි 30කින් ඔන්න බලාපන් ඉර නගිනවා. ඒ වගේ තමයි සරති විවරති උත්හානි කරෝති විභජ්‍ය දේශේති කියන එක ඒ සිද්ධිය සිදුවෙන හැටි බුදුම හිතෙනවා මේ මේවා අපි අවුරුදු 2600කට පස්සේවත් ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න මේ විස්තර මිච්ඡර තියෙන මොනම දනෝ සම්භාරයක්වත් ලෝකේ නැහැ. ඒ නිසා ප්‍රශ්නේ වටිනවා අපි ඒක මේ දේශනාවට සම්බන්ධ කරගන්න. මෙතන මයික් එක දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ලිඛිත ප්‍රශ්නයක් ඇහින්නේ තට්ටු කරන්න ඕනේ මයික් එකට තට්ටු කරන්න. ආ ලං කළා කියන්නේ. ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඒකේ මට එක කොටසකට පිළිතුරු ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ මේ අර සිතයි අරමුණයි එකතු වෙච්ච තැනදී මට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කියලා එක පැයකට වැඩිය ඉන්න සුදුසුද කියලා මම එක ප්‍රශ්නයක් අහලා තිබුණා මට ඒකට පිළිතුරු ලැබුණා. Tamande අවශ්‍ය වෙලාවක් තියෙනවා නම් පැයකට වැඩි ඉන්නව නරක නෑ. හැබැයි වැඩමුළු සංවිධානයේට කියලා තියන්න ඕනේ. යම් වෙලාවක මම සක්මනට නැගිටින්නේ නැත්තම් ඒ මම නිින්ද ගිහිල්ලා නෙවෙයි හිතුවක්කාර වෙලා නෙවෙයි මට ඉන්න ඕනේ කියන එක වැඩමුළු සංවිධානයට කියන්න ඕන. එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනෙක් ඇවිල්ලා පිටේ තට්ටු කරන්න ඉඩ තියෙනවා. මොකද මේ අනුන්ගේ සීනි කිරන කට්ටියක් නෑ අපේ ලෝකේ. බෙල්ල ගහුනේ නැද්ද යන්ද තේකක් බොන්න කියලා ඔන්න ඇවිල්ලා තට්ටුවක් දාන්න. එහෙම කරනකොට අපේ ලොකු සාංශ අපිට කියලා තියෙන තමන්ට මේ කාලසටහන පොඩ්ඩක් වෙනස් කරන්න ඕන නම් අධිකාරියට දැනුම් දීලා කියන්න. සමහර විටක කොයි පරිංගෙදි කියන්න බෑනේ. සමහර විටක මං වාඩි වෙලා ඉඳ ඉඳ තියෙනවා. ඒ මොනොත් එහෙම ඒක මේ හිතුවක්කාරකමක් නෙවෙයි මම ඔබතුමාට ඔබතුමීට කලින් දැනුම් දෙනවා කියලා එහෙම කියලා කෙරුවට කමන්නේ. එහෙම ඉද දෙනවනේ. හරි. එමුණ අපි මෙතන ඉල්ල යනවා විනාඩි 55ක විතර කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා අපි තුනට රැස් වෙනවා සාමූහික පරියංක භාවනාවකට ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.